ශාසනාව. අද සිකුරාදා රාත්‍රී ධර්මානුශාසනා පවත්වන නිෂ්කලන් වහන්සේ මහව ඉහළගම ගල්නෑ විහෙර පුරාණ ආරණ්‍ය සේනාසනාධිපති සම්මතානාචාර්ය විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා අද සිකුරාදා රාත්‍රී දේශකයන් වහන්සේ සම්මා සමාධිය පිළිබඳවයි අපට කරුණු පැහැදිලි කර දෙන්නේ. සෑමනි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාද් සාද් සාද්. නමෝ තස්සේ භගවතු තෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ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 සම්පි බුද්ධං සරණං ගච්ඡාමි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 නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සබ්බේ ධම්මානත්තාති අදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒකමග්ගෝ විසුද්ධියා සබ්බ සම්පන්න පින්වත්නි තුන් ලෝකේහි තියෙන දුක් දැකලා ඒ සියලු දුක් නිවාරණය කරගන්න බැරුව සැඩ පහරකට අහු වුණා වගේ සුළුසුලකට අහු වුණා වගේ Taman අකමැතිකම තියාගෙනත් ඒ අකමැති පැත්තටම ඇදිලා යන సంతානයක් පාවිච්චි කරමින් සංසාරගත ජීවිතය ගත කරන අසරණ තත්වයකට පත් වෙලා ඉන්න සත්‍යයට ඒ අසරණ තත්වයෙන් සම්පූර්ණයෙන් අත මිදලා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවාදී අනන්ත වූ දුක්ඛ ස්කන්ධයෙන් සදහටම අත මිදෙන ප්‍රායෝගික වැඩපිළිවෙලක් ලැබිලා තියෙන උතුම් බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙච්ච මේ කාලේ ඔබ හැමදෙනාම දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ මමත් මේ ජීවිතයේ කළ යුතු දෙයක් තියෙනවා ඒ කළ යුතු හැම දෙයක්ම ඉෂ්ට සිද්ධ කරගන්නවා කුමක් සඳහාද දුක් නැති කර ගැනීම සඳහා නොකළ යුතු යම් දෙයක් තියෙනවාද ඒ නොකළ යුතු හැම දෙයකින්ම අත මිදෙනවා දුක් නැති කර ගැනීම සඳහා කියන අදිෂ්ඨානය අපි හැම කෙනෙක්ම ඇති කරගත යුත්තක්. එවැනි වූ අදිෂ්ඨානයක් ඇති කරගෙන තමයි පින්වත් හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙනයි හැම කෙනෙක්ම ධර්මය සඳහා ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ හේතු ඵල දේශනා කරපු ධර්මයක්. බුදු පියාණන් වහන්සේ හේතුඵල හැදුවා නෙවෙයි. මේ ස්වභාව ධර්මය තුල තියෙන ක්‍රියාකාරීත්වය. උතුම් බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්න පෙර ආතුවත් පහළ වුණාට පසුවත් මේ ලෝකයේ මේ ස්වභාවික සිද්ධ වෙන මේ හැම දෙයක්ම ඉබේ සිද්ධ වෙන දේවල් නෙවෙයි. ඒ හැම එකක්ම හේතු ඇතුව සිද්ධ වෙන දෙයයි කියලා කියන හේතු නැතුව කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ කියලා පැහැදිලි කරපු ඉස්මතු කරලා තත්වාකාරය මොකක්ද කියලා හැම කෙනෙකුටම තේරුම් ගන්න පුළුවන් ආකාරයට දේශනා කරපු ධර්මයක් තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය. එහි තියෙන අභිමානය තමයි ඒ හේතුව විතරක් දේශනා කරලා නැවතුනේ නැහැ. ඒ උතුම් ධර්මය තුල හැම වෙලෙම ඒ හේතුවේහි නැති කිරීම දේශනා කරලා තියෙනවා. එහි තියෙන මහත් වූ අභිමානය තමයි නැති කිරීම විතරක් නෙවෙයි නැති කරන ආකාරය නැති කිරීමේ මාර්ගය පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා. අංශු මාත්‍රයක්වත් නැති කරන නැති කිරීම හෝ නැති කිරීමේ මාර්ගය හෝ දේශනා නොකරපු තැනක් නැහැ. පින්නත් හැම කෙනෙක්ම කල්පනාවට ගන්න තමන්ගේ තුලක් තියෙන යම්කිසි පීඩන, පශ්චාත්තාප, තුවාල වගේ දැනෙන දේවල් මතක් වෙනකොට වෙහෙස දැනෙන, පීඩාවටපත් වෙන පීඩාකාරී තත්ත්වයන් දැනෙන ස්වභාවයක් මනස సంతානවල තියෙනවා. ඒක ඵලයක්. එහෙනම් කාට හරි දුක් දුම්නස් ඇති වෙනවා නම්, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛරමාන ඇති වෙනවා නම්, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම ආදී වශයෙන් තියෙන දුක් දැනෙනවා නම්, හිත තුලින්ම නැගෙනවා නම්, දරා ගන්න බැරි ශෝක, පරිදේව, දුක් දුම්නස් ආදී වශයෙන් තියෙන ඒ හැම තත්වයක්ම හිතක් තුළ ඇති වෙනවා නම් පින්වත්නි ඒවා ඉබේ ඇති වෙනව නෙවෙයි. ඒ වගේම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ආදී නීවරණයන් තම තමන්ගේ సంతානවලින් නැగిලා එනවා නම් භාවනාවට බාධා කරනවා නම් නිවන් මාර්ගයට බාධා කරනවා නම් ඒකක්වත් ඉබේ සිද්ධ වෙන දේවල් නෙවෙයි. ඉබේ සිද්ධ වෙන දේවල් නෙවෙයි කියන වචනය තුල අපිට තේරෙන විදිහට අපි මේ කියන්න උත්සාහ කරන්නේ මොකක්ද? ඉබේ සිද්ධ වෙන්නේ නැත්තම් හේතුවක් හේතු ඇතුවයි සිද්ධ වෙන්නේ. එහෙනම් ඒ හේතුවත් සඳහන් කරලා තියෙනවා නම් ධර්මයේ. ඒක නැති කිරීමත් සඳහන් කරලා තියෙනවා. නැති කිරීමේ මාර්ගයත් සඳහන් කරලා තියෙනවා. තවත් අසරණකමක් දැනිය යුතුද බෞද්ධයෙක්ට? නෑ එහෙම එකක් නෑ. එහෙම එකක් වෙන්න විදිහක් නෑ. තම තමන්ගේ సంతානවල දැනෙන යම් පශ්චත්තාපයක් මොනයම් හෝ පුංචි හෝ අකුසලයක් කෙටියෙන්ම කියනවා නම් ලෝභ, දේශ, මෝහ මූලික වෙච්ච කුමන හෝ හැඟීමක ඇතිවීම හේතුවක් ඇතුව සිද්ධ වෙනවා නම් ඒ හේතුව අයින් කරොත් ඒක පැහැදිලි වශයෙන්ම අයින් වෙනවා. එදාට හරියට පෑරි පෑරි තිබුණ තුවාලයක් හොඳ වුණා වගේ. ඒකේ ආයේ පෑරෙන ස්වභාවයක් නැහැ. ඒ වගේ මේ හිත අනුන්ගේ පුංචි වචනයකට පවා අනුන්ගේ පුංචි ක්‍රියාවකට පවා තමන් පොඩි අකමැති දෙයකට පවා තමන් පොඩි කැමති දෙයකට පවා නිබඳව নিরතුරුව කම්පා වෙන හිතක් තියාගෙන තමයි උපන් දවසේ ඉඳන් ජීවත් වෙන්නේ. දුකෙන් හුස්ම හෙළලා අතහැරපු වාර ගාන කොච්චරද කියලා කියන්න බැරි තරම්. මං කැමති රූප බලන්න හම්බුනේ නැහැ කියලා හිත හිත ලතවිලා තිරි හිටිය වාර ගාන කැමති ශබ්ද කැමති ගන්ධ කැමති රස කැමති ස්පර්ශ ලබා දෙන ජීවි අජීවි වස්තුන් මගෙන් වෙන් වුණා මං කැමති විදිහට තියාගන්න බෑ කියලා හිත හිත හුස්ම හෙලපු වාර ගාන මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බෑ අනාගතයේදී හුස්ම හෙලන්න වෙන වාර ගාන මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බෑ හැමදාම මේ වගේ හුස්ම හෙලන්න සිද්ධ වෙන්නේ මේ වගේ දුකෙන්ම ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ වෙහෙසකාරී තත්වයකින් ඉඳ සිද්ධ වෙලා තියෙන්නේ පින්වත්නි ඒවා පිළිබඳ තමන්ගේ හිතෙන් එවැනි දුක් ඇති වෙන ස්වභාවයක් තියෙන හින්දා එවැනි දුක් ඇති වෙන ස්වභාවයක් කියන හින්දා. රහත් උත්තමයාණන් වහන්සේ නමකගේ හිතෙහි එවැනි ස්වභාවයක් නැහැ. අතීතය වෙනස් වුණා කියලා අතීතයේ තිබුණ දේවල් වෙනස් වුණා කියලා අනාගතේ මට මේ දේවල් නොලැබෙයි කියලා බයක්වත් අතීතයේ වෙනස් වුණා කියලා දුකක්වත් ඒ මොකක්වත් ඇති වෙන ස්වභාවයක්වත් නැහැ. එහෙම ඇති වෙන ස්වභාවයක්වත් නැහැ. වර එක සරියුත් මහරහතන් වහන්සේ සඳහන් කරනවා මගේ ජීවිතය හරියට නිකන් මගේ හිත අඟක් නැති හරකෙක් වගේ කියලා. අඟක් නැති හරකෙක් කියන්නේ පින්නත් නේ. අඟක් තියෙන අනින් නැති හරකෙක්ගේ ස්වභාවය තියෙනවා ඇනෙන ස්වභාවය හරියි. අඟක් තියෙන අනින්නේ නැති හරකෙක් කියන්නේ කාන්ත දාන්තරිත හරකෙක්. නමුත් එයාගේ වැරදිලා හරි ඇනෙන ස්වභාවය තියෙනවා. පුල තියෙනවා අඟක් නැති හරකෙක් කියන්නේ වැරදිලාවක්වත් ඇනෙන ගතියක්වත් ස්වභාවයක්වත් නැතිකම. එවැනි උදාහරණ වලින් මේ මහා උත්තමයන්න් වහන්සේලා දේශනා කරපු මේ පුංචි උදාහරණ උනාට පෙරයින් මහා ගැඹුරක් සඳහන් වෙනවා. මේ හිත් හැම වෙලෙම ඇමිනෙන ඇනෙන ස්වභාවයක් ස්වභාවයක් තියෙනවා. තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. හිතේ ඇමිනෙන ස්වභාවයක් ඇලෙන ස්වභාවයක් ගැටෙන ස්වභාවයක් තියෙන හින්දායි මේ ඔක්කොම දුක් තියෙන්නේ. ඒ ස්වභාවයම ඉවත් වෙලා ගියා නම් ආයතන දුක් හටගන්නේ නැහැ. තුවාලේ හොඳ වුණාට පස්සේ ඒ තුවාලේ රිදෙන්නේ නැහැ. තුවාලේ තිබ්බ තැන රිදෙන්නේ නැහැ සම්පූර්ණයෙන් හොඳ වුණා නම්. ඉතින් අන්න ඒ වගේ தත්යකට පත් කරගන්න පුළුවන් ධර්මයක් තමයි අපි මේ උරුම කරගෙන ඉන්නේ. එවැනි ධර්මයක් තියාගෙන මොකක්ද මම කරන්නේ මේ කියලා විමසලා බලන්න ඕනේ. ඒ කරුණු කොයි කෙසේ වෙතත් පින්වත් මේ හේතුඵල ධහම තුල ඉඳගෙන අපි ධර්ම ශ්‍රවණය කරන අයට පුංචි අභියෝගයක් තියෙනවා. හේතුඵල ධහමත් එක්ක හැසිරෙන අයට නිබඳව নিরතුරුව තියෙන්න ඕන අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගය තමයි හේතුඵල ධහමක් නම් මම ශ්‍රවණය කරන ධර්මය තුලින් පැහැදිලිවම දුක් නැති වෙන්න ඕනේ. මම ධාරණය කරගන්න. මම මනසින් දකින ධර්මය තුලින් පැහැදිලිව දුක් නැති වෙන්න ඕනේ. හේතුඵල ධමයක් නම් පින්වත්නි යමක් කරන්න ඉස්සෙල්ලා මේ දේ කරොත් මේ දේ වෙනවාය කියලා කරන්න ඉස්සෙල්ලා කෙනෙකුට පැහැදිලිව පේන්න තියෙන්න ඕනද නැද්ද? ඊටාම පැහැදිලිව පේන්න තියෙන්න ඕන මේ දේ කරොත් නම් මේ දේ වෙනවා කියලා. ඇයි? හේතු ටික දන්න හින්දා. ඒක නැති කිරීමක් දන්න හින්දා. නැති කිරීමේ මාර්ගයක් දන්න හින්දා. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ අංශු මාත්‍රයක හෝ දැනීමක් වැටහීමක් තමන්ගේ චිත්ත අභ්‍යන්තර තුල තියෙන අයට නිබඳවම ඒ අභිමානය තියෙනවා. මොකක්ද? මම යමක් කරන්න ඕන දැනගෙන අන්දානුකරණයෙන් නෙවෙයි යමක් කරන්න කලින් මේ පාරේ ගියොත් මේ අහවල් තැනට යන්න පුළුවන් කියලා දන්න මිනිස්සු හරියට මේ පාරේ යනවා. කරන්න බෙරාතුව විස්තර කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. දැනගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. මේ දේ කරොත් මේක වෙනවා. එහෙනම් බෞද්ධයට අදහසක් තියෙනවනේ මට කරන්න දෙයක් තියෙනවා. කුමක් සඳහාද කරන්න දෙයක් තියෙන්නේ? දුක් නැති කිරීම සඳහා කරන්න දෙයක් තියෙනවා කියලා. දුක් නැති කිරීම සඳහා කරන්න දෙයක් තියෙනවා කියලා. එහෙනම් අද අපි ධර්ම ශ්‍රවණය කළා ඉවර වෙනකොට මේ ඇයට අදහසක් එන්න ඕනේ. ආ කරන්න දෙයක් තියෙනවා එහෙනම්. කුමකටද දුක් නැති කිරීම සඳහා කරන්න දෙයක් තියෙනවා. කිසිම දෙයක් වැහිලා නැතුව මෙන්න මේ දේ කරොත් මගේ දුක් නැති වෙනවා කියලා මෙයාට පැහැදිලිව තේරෙන්න ඕනේ. එතකොටයි කරන්න හිතෙන්නේ. ඒකින්ද ඊ타ත්ම විමසිලිමත්ව ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. මෙහෙම දෙයක් තියනවාද මේ ධර්ම දේශනාව තුල කියලා තමන් විමසිලිමත්ව වෙන්න. එදාට පුළුවන්කමක් තියෙනවා. එහෙම එහෙම වුණත් පුළුවන්කමක් තියෙනවා අපිට ඒ දේ කරන්න පටන් ගන්න. පින්නත් මම මෙන්න මෙහෙම කියනවා. ජීවිතේ ඇතිවෙච්ච බොහෝ පශ්චත්තාප දුක් බොහෝ දුක් වලට හේතුව තම තමන්ගේ సంతානවල අනාගතය පිළිබඳ බලාපොරොත්තු ඇති කරගෙන තිබීමයි කියලා කිව්වොත් මේ අය විමසලා බැලුවොත් ඒ පිළිබඳ මේ අයගේ හිතවල ඇති වෙන අදහස තමයි ඔව් එහෙම තමයි මට දුක් ඇති වුණා නම් උනේ බලාපොරොත්තු කඩවීම නිසා බලාපොරොත්තු කඩවීම නිසා මොනවද මේ අපේ ජීවිතයට ඇතුළට බලාපොරොත්තු බලන්න මරණයක් ඇති වුණා නම් හැමදාම ජීවත් වෙයි කියලා බලාපොරොත්තුවක් තිබ්බ හින්දා තමයි කවදාකවත් අපේ දෙමව්පියෝ සීයා ආච්චි මැරෙන්නේ නැහැ කියලා බලාපොරොත්තුවක් තිබ්බ හින්දා තමයි මහ දුක් ගොඩක් ඇති වෙන්නේ කෙනෙක්ගේ ආදරයක් අහිමි වීමෙන් ඒක අහිමි වෙන්නේ නැහැ කියලා බලාපොරොත්තුවක් තිබ්බ හින්දා තමයි ඒක අහිමි වුණාම මහ දුක් ගොඩක් ඇති වෙන්නේ ව්‍යාධියකටපත් වුණාම යම් බලාපොරොත්තුවක් තිබ්බ හින්දා තමයි ඒක එහෙම දෙයක් වෙන්නේ නැති වෙයි කියලා මට කවදාකවත් දිය වැඩියා හැදෙන්නේ නැති මට අංශභාගය හැදෙන්නේ නැති වෙයි කියලා පුංචි බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තු නොතිබ්බනම් ඒක වුණාම දුකටපත් වෙන්නේ නැහැ. ඒ වගේ මේ ජීවිතය පිළිබඳ මහා බලාපොරොත්තු ගොන්නක් තියාගෙන ඉන්නවා. මොනවා ගැනද මේ බලාපොරොත්තු තියාගෙන ඉන්නේ කියලා අපි ධර්මානුකූල විමසීමකට එන්න ඕනේ. අපි මෙන්න මෙහෙම කිව්වොත් මේ පිළිබඳ තමන්ගේ ජීවිතයේ අත්දැකීමුත් එක්ක විමසලා බලන්න ඕනේ. කැමැති දේ තියාගන්න බැරි කැමති දේ තමන්ගේ මේ ජීවිතයට ලැබෙන කැමති දේවල් තියෙනවා. අනේ උපන් කැමැති දේවල් වෙනස් වෙන්න නොදී තියා ගැනීම සඳහා බලාපොරොත්තුවක් නැද්ද? හැම වෙලෙම අපේ හිතවල තියෙන බලාපොරොත්තුව යමකට මම කැමතිද ඒකනම් මම වෙනස් වෙන්න දෙන්නේ නැහැ. යමකට මම කැමතිද ඒකනම් මම වෙනස් වෙන්න දෙන්නේ නැහැ. තවත් බලාපොරොත්තුවක් තියෙනවා යමකට මම අකමැතිද ඒක මම හැකි ඉක්මනින් වෙනස් කරගන්න. හැකි ඉක්මනින් වෙනස් කරගන්න. යමකට කැමතිද ඒක නම් මම වෙනස් වෙන්න දෙන්නේ නැහැ. යමකට අකමැතිද ඒ හැම දෙයක්ම මම හැකි ඉක්මනින් කරනවා. යම් පින්චන්න ලබති තම්පි දුක්ඛං කියලා සඳහන් කරේ කැමති දේ නොලැබීමේ දුක කියලා. බුදුරජාන් වහන්සේ මේ කැමති දේ නොලැබීමේ දුක කියන්නේ මොකක්ද කියලා දේශනා කරපු තැන සඳහන් කළා යමෙක් කැමති නෑ උපදින්න. සමහර අය කියනවා මං නම් ආයේ උපදින්නේ නෑ. මගේ ආයේ උපදින්න බලාපොරොත්තුවක් නෑ. මගේ කිසි ආසාවක් නෑ. එහෙම කිව්වට මොකද වෙන්නේ? ආයේ උපදිනවා. නූපදින தත්වෙට කල යුතු දේ කලේ නැත්තම් උපදින එක නවත්තන්න පුළුවන්කම නෑ. ඒ වගේම ජරාවටපත් වෙන්න කවුරුවත් කැමති නෑ සිද්ධ වෙනවා. ව්‍යාධියටපත් වෙන්න කවුරුවත් කැමති නෑ සිද්ධ වෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පියේ විප්‍රයෝගෝ අපියේ සංපයෝගෝ ආදී වශයෙන් තියෙන දුක්ඛ සත්‍යයේ සියලු කාරණා ටික නැවත වාරය එක කාරණාවකට ගැබ් කරලා උතුම් බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා යම් පින්කන්න ලැබති තම්පි දුක්ඛං කැමැති දේ නොලැබීමේ දුක කියලා. එහෙනම් මේ මගේ අදහසක් නෙවෙයි. Taman කැමැති දේ නොලැබීම දුකට ප්‍රබලම හේතුවක් වෙලා තියෙනවා. කැමැති දේ නොලැබීම කියන්නේ අකමැති දේ ලැබීම කියන එකමයි. එහෙමනම් බලන්න. එහෙමනම් කැමති දේ පවත්වා ගන්නටයි අපේ බලාපොරොත්තු ඇති උනේ. මම මේ අයගෙන් පුංචි පැනයක් විමසනවා. තමන්ගේ හිතෙන්ම විමසලා බලන්න. යම් දෙයක් ජීවිතේ කොයි කවරදාක හරි දැකලා අහලා විඳලා කැමති රූපයක් දැක්කා කියලා හිතන්නකෝ. කැමති රූපයක් මිහිරි, සුන්දර, මధుර, ප්‍රිය කියලා හිතිත රූපයක් දැකලා නැවත වාරයක් හැරිලා බැලුවා. නැවත වාරයක් හැරිලා බැලුවා. නැවතත් වාරයක් හැරිලා බැලුවා. ඒ බලන බලන වාරයක් ගානේ සැප වේදනාවක් ඇති වුණා. හෙටත් මේ රූපය දකින්න තියනවා නම් හොඳයි කියලා බලාපොරොත්තුවක් මේ පින්වත් අය හිතලා ඇති කරගත්තද ඒක ඇති වුණාද හිතලා ඇති කරගත්තද ඇති වුණාද කියලා විමසුවා ආ ලස්සන රූපයක් තියෙනවා. හොඳයි ඒ රූපේ මම මේ රූපේ ගැන මම බලාපොරොත්තුවක් ඇති කර ගන්න ඕනේ. පොඩ්ඩක් ඉන්න මම බලාපොරොත්තුවක් ඇති කර ගන්නම් කියලා එහෙම කරේ නැහැ. එහෙනම් ඒවැනි දුක් ඇති වෙන බලාපොරොත්තු ඇති කර ගත්තා නෙවෙයි ඇති වුණා. ඇති වුණා. ඒ ඇතිවීම මම කරගත්තේ නෑ කියලා දැන් අපිට තේරෙනවා. මම කරේ නෑ. මම කරගත්තේ නෑ. වෙන කවුරු හරි කළාද? වෙන කවුරු හරි කරේ නෑ. එහෙනම් ඉබේ වුණාද? ඉබේ සිද්ධ වෙන්නේ නෑ. බලන්න හොඳට විමසන්න. කරපු කෙනෙක් නෑ. මම කරපු දෙයක් නෑ. වෙන කවුරු හරි මගේ තුල මේ බලාපොරොත්තු ඇති කෙරෙව්වේ නෑ. එහෙනම් කරන කෙනෙකුත් නෑ, කරවන්නෙකුත් නෑ. කරන්නෙකුත් නෑ, කරවන්නෙකුත් නෑ. ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. තිබේ සිද්ධ වෙන්නේ නැහැ කියනකොට ඔන්න අපිට ලොකු ප්‍රශ්නයක්. කොහොමද එහෙනම් අපේ හිතේ යමක් පිළිබඳ බලාපොරොත්තු ඇතිුනේ? හේතු කාරණා ඇතුළ. හේතු නැවත නැවත ප්‍රත්‍ය වෙලා තමයි අපේ හිතේ එක එක්කෙනාට බලන්න පින්නත් යමෙක් කැමති දෙයකට තව කෙනෙක් කැමති නැහැ. දූරියන් කියන්නේ හොඳ උදාහරණයක්. දූරියන් රසට සමහර අය හරීම ප්‍රියයි සමහර අයට හිස එකක්ම හැදෙන තරම්ම අපහසුයි. එතකොට ඇයි නිකන් වෙලා නෙවෙයි, ඉබේ වෙලා නෙවෙයි ඒක. සංසාරගතව ආශ්‍රය කරලා තියෙන දේවල් හැටියට තමයි එක එක්කෙනාගේ රුචිකත්වය කැමැත්ත ඇති වෙන්නේ. එතකොට ඒ ඒ ඒ කැමති දේවල් දැක්කහම තමයි, ඒවා අහපුවාම තමයි, ඒවා වින්දහම තමයි එක එක්කෙනාට ඒ මොහොතේ අතීතය හේතු වෙලා, අතීත අරමුණු හේතු වෙලා, අතීත රුචිකත්වයන් හේතු වෙලා කෙටින් කියනනම් ආශ්‍රවයන් පල් කරපු දේ ආශ්‍රවයන් ආශ්‍රය කරපු දේ අන්න ඒ වගේ තම තමන්ගේ අතීත සිතුවිලි මාලාවන් හේතු වෙලා ප්‍රත්‍ය වෙලා මෙතන නැවත වාරයක් එවැනි කැමැත්තක් පහළ වෙනවා. ඒ කැමැත්ත පහළ වෙනකොට ඒ කැමැත්තෙහි වසඟයට කාටවත් යන්න වෙනවා. ඒක ඉබේ වෙච්ච දෙයක් නෙවෙයි. එහෙනම් මම කරගත්තෙත් නෑ වෙන කවුරුවත් කළෙත් නෑ. බලන්න අතීතයේ එවැනි කැමැත්තක් එවැනි බලාපොරොත්තුවක් ඇති වෙච්ච හින්දා නේද මේ බලාපොරොත්තු නැවත නැවත නැවත නැවත නැවත නැවත වර්ධනය වෙලා වෙලා වෙලා වෙලා මොකද උනේ එක මොහොතක් දකින්නේ නැතුව ඉන්න බැරි තත්ත්වයක් එක මොහොතක් අහන්නේ නැතුව ඉන්න බැරි තත්ත්වයක් එක මොහොතක් ළඟ නැතුව ඉන්න බැරි තත්ත්වයක් ළඟින් නැති වෙනකොට මහා දුක්ගින්නක් චිත්ත අභ්‍යන්තරය තුල ඇති වෙන ස්වභාවයකටපත් උනාද නැද්ද? එවැනි ස්වභාවයකටපත් උනා කියන එක ගැන අය කිසිම දෙයක් නැහැ. කාගෙන විමසලා බැලුවොත් Tamanට තේරෙන්නේ එවැනි ස්වභාවයකට මාපත් උනා කියලා. Taman ගැන විමසනකොට. ඊට පස්සේ ගින්නක් ඇවිලුණා වගේ. ගිනි ගින්නක් ඇවිලුණාම පින්වත්නි ගිනි ගොඩක් උඩ ඉන්න උනොත් මිනිස්සෙකුට එයා කෑ ගහනවා මාව පිච්චෙනවා මාව මේකෙන් අහකට ගන්න කියලා. ඒ වගේ Taman කැමති රූපයක් මතක් වුණාම පින්නත් නේ ඒ කැමැත්ත වර්ධනය වුණාට පස්සේ බලාපොරොත්තු ප්‍රබලව ඇති වුණාට පස්සේ මුලදී නොතිබ්බ ගිනි ඇවිලෙනවා. ඒ මොකක්ද? උදෑසන හිතුනොත් දකින්න ඕනේ කියලා මේ ශරීරයට දරා ගන්න බැරි හැඟීමක් ඇති වෙනවා. ඊට පස්සේ ඒක ගිනි ගත්තා වගේ දෙයක්. ඒ ගින්න කොච්චර ප්‍රබලද කියනවනම් දකින්න කම්ම නිවෙන්නේ. දකින්න කම්ම නිවෙන්නේ. ඉතින් මහා වේගෙන් දුවන්න ඕනේ. මහා වේගෙන් දුවන්න ඕනේ. හොයන්න ඕනේ. ගිහිල්ලා එක සැරයක් හරි බලන්න ඕනේ. මම කරලද වෙන කවුරු හරි කරාද? අර බලන්න. පුංචි බලාපොරොත්තුව වේගෙන් වැවෙන්න ඇරලා. ඔහේ ඉඳලා සංසාර ජීවිතේම විනාශ වෙන තැනකට ඇවිල්ලා. සමහර වෙලාවට මේ ඇති වෙන ගින්න කොච්චර ප්‍රබලද කියනවා නම් සමහර අය පින්නත් හිතේ ඇති වෙන මේ ගිනි ජාලාව මේ ඇති වෙන ගින්න දරා ගන්න බැරුව ඒ ගින්දරට වැඩිය හොඳයි මගේ හැම ඉරිලා ගියදෙන් මගේ මස් විසි වෙලා ගියදෙන් මගේ ලේ විසිරීලා ගියදෙන් මගේ කටු කුඩු වෙලා ගියදෙන් කියලා ජීවිතේ පවා නැති කරගන්නේ එහෙනම් අර හැම විසිරෙන මස් විසිරෙන ලේ විසිරෙන කටු කුඩු වෙන වේදනාව අර වේදනාවට වැඩිය හොඳයි කියලා හිතන හින්දාද නැද්ද ඒ තරම්ම මේ මනසින් නැගෙන වේදනාව Tamanට දරන්න බෑ. නමුත් මේ අසාධාරණේ හොඳට බලන්න. මේ தත්ත්වය දිහා හොඳට ඇස්සරලා බලන්න ඕනේ. මේ නැගෙන ගින්න කාව හරි කෙනෙක් බලන්න ඕනේ කියලා අපි ගත්ත උදාහරණය. කවුරු හරි කෙනෙක්ව බලන්න ඕනේ කාව හරි කෙනෙක්ව දකින්න දකින්න කියලා අනක් විදිහට. ඒක කාරුණික ඉල්ලීමක් නෙවෙයි චිත්තසංතානයකින් ඇති වෙන්නේ. යනවා ගිහින් බලනවා කියලා පුච්චනවා. ගියේ නැත්තම් පුච්චනවා. ආන් ඒ වගේ තියෙන ස්වභාවයක්. එතකොට ඒ ඒ දේ දකින්ද කිව්වහම වියදම් කරගෙන බොහෝ වෙහෙස වෙලා ඉතාමත්ම දුක් විඳගෙන ගිහිල්ලා එක සැරයක් හරි දකින්න පෙළඹෙනවා බලන්න පෙළඹෙනවා එවැනි තත්යකටපත් වෙනවා රස බොරු කියලා හරි හොරකම් කරලා හරි අනිත් අයට හිංසා කරලා හරි ගිහිල්ලා බලන්න වෙනවා ගිහිල්ලා බලන්න වෙනවා නැවත මතක් කරනවා මේ අසාධාරණය කොච්චරද කියලා බලන්න එක සැරයක් ගිහින් බලපුවාම අන්න අර ගින්න අඩු වෙනවා. ගිහිල්ලා බලපුවාම මේ ගින්න අඩු වෙනවා. දැන් සනීපයි. දැන් සැපයි. ආ හොඳයි. ප්‍රීති. හැබැයි ආයෙ චුට්ටකින් මොකද වෙන්නේ? ඊට වැඩි වේගකින් අර ගින්න ආයසරයක් ඇවිලෙනවද නැද්ද? ආයසරයක් අර ගින්න ඇවිලෙනවා. ඉතින් ආයෙ යන්න ඕන බලන්න. ආයෙ ගිහිල්ලා බලපුවම ආර ගින්න නිවෙනවා. ඒ කියන්නේ මේ කාම ලෝකයේ අතරමං වෙලා කටයුතු කරන සත්වයාව සැරෙන් සැරේ සැරෙන් සැරේ ගින්නටම ගින්නටම ඇදලා දානවද නැද්ද? ඒ අසරණ සත්වයාට පින්වත් මොකක්ද සිද්ධ වෙන්නේ? නැවත නැවත නැවත නැවත ඒ ගිනි නිවා ගන්න පුදුමාකාර මහන්සියක්. පුදුමාකාර වෙහසක් දරන්න වෙනවා. ගිනි ගොඩවල් වලට ඉන්නවා වගේ නෙමෙයිද කියලා බලන්න නගරයක් ගත්තොත් හැම කෙනෙක්ම හැල්මේ දුවනවා. කඩිගුලක් ඇවිස්සලා වගේ දුවනවා. ඒ ඔක්කොම දුවන්නේ කොහෙද? ඇවිලෙච්ච ගිනි නිවා ගන්නට. බලපු දේවල් නැවත බලන්න දුවනවා. අහපු දේවල් නැවත අහන්න දුවනවා. විඳපු දේවල් නැවත නැවත විඳින්න දුවනවා. ඉතින් මේ ඇයි ඒ බලපු දේවල් ආය බලන්න වෙලා තියෙන්නේ? හිතේ නැගෙන අර ප්‍රබල ගින්න නිවෙන්නේ නැතුව ගිනි ගොඩේ ඉන්න බැරි හින්දා. ගිනි ගොඩේ ඉන්න බැරි හින්දා එහෙම වෙන්නේ. එහෙනම් මෙන්න මේක තමයි ඵලය. තමන් තුළ තියෙන ලක්ෂණය මේ හැම දෙයකටම හේතුනේ බලාපොරොත්තු ඇතිවීමයි බලාපොරොත්තු ඇතිවීමයි බලාපොරොත්තු තියෙන තත්යකට මගේ හිත තිබුණා බලාපොරොත්තු ඇති වෙන ස්වභාවයක මගේ හිත තිබුණා එහෙනම් දැන් ඔය ගැන නම් ඕනෑ තරම් ධර්මදේශනාව ඉවර වෙනකම් ඔය ගැන කතා කරත් මේ ඇත්තොත් හොඳට ශ්‍රවණය කරයි. ඇයි? ඒක බොහොම රසයි. කාගෙන කතාවද ඒ? තමන් ගැන කතාව හින්දා. ඒක බොහොම හොඳයි. ඒක අපිට තේරෙනවා. නමුත් එපමණක් විතරක් බෑ අපි ධර්ම ශ්‍රවණය ආරම්භය කරන වෙලාවෙම කිව්වා මේකට විසඳුමක් ඕනේ කියලා. පින්වත් පැහැදිලිවම Tamanට දැනෙනවද බලාපොරොත්තු ඇති වෙන්නේ නැති තත්යකටපත් වුණොත් මේ ගැටලුව විසඳෙනවා කියලා. බලාපොරොත්තු ඇති වෙන්නේ නැති තත්යකටපත් වුණොත් මේ ගැටලුව විසඳෙනවා කියලා දැනෙනවා. එහෙනම් අපේ හිත වෙනස් කරන්න වෙනවා. බලාපොරොත්තු ඇති වෙන්නේ නැති තත්යකට අපේ හිත වෙනස් කරන්න වෙනවා. දැන් බලමු කොහොමද මේක කරන්න කියලා. අම්මෙක් තාත්තෙක් ඉන්නවා Tamanට ඉන්න එකම දරුවයි කියලා හිතන්න. මේ දරුවා ගැන දහසක් බලාපොරොත්තු තියෙනවා. ඇයි දහසක් බලාපොරොත්තු තියන්නේ? මට ආදරෙන් ඉඳි, මට හොඳින් කතා බහ කරයි, මට හොඳට සලකයි, මගේ හැම දෙයක්ම හොයලා බලයි. කෙටියෙන්ම කියනවා නම් ආදරෙන් ඉඳි කියන එක තමයි වැඩියෙන්ම බලාපොරොත්තු වෙන්නේ. නැති කියලා. දරුවෙක් ලොකු වුණාට පස්සේ පින්නත් කිසිම විදිහකින් කියන දේ අහන්නේ නැති තත්ත්වයකටපත් වෙනවා. මේ දෙමව්පිය මේ දරුවගේ දරුවා ගැන බලාපොරොත්තු තියලා තියලා තියලා යන්න කිව්වොත් යන්න කියන තැනට නෙවෙයි යන්නේ වෙන තැනකට. යන්න එපා කිව්වොත් එතෙන්ටමයි යන්නේ. කතා කරන්න කිව්වොත් කතා කරන්නේ වෙනම දෙයක්. කතා කරන්න එපා කිව්වොත් ඒ දෙයමයි කතා කරන්නේ. ඒ විදිහට කිසිම විදිහකින් දෙමව්පියන්ගේ ග්‍රහණයට ගන්න බැරුව ඊ타ත්ම හිතුවක්කාර දරුවෙක් අවුරුදු ගාණක් එක දිගට හිතුවක්කාර වුණොත් මේ දෙමව්පියන්ට මොකක්ද වෙන්නේ? අර දරුවා ගැන කලකිරීමක් ඇති වෙනවා. බලාපොරොත්තු තියන්න බැරි තත්යකටපත් වෙනවා. ඒ දෙමව්පිය කවුරු හරි හම්බුනහම කියනවා වැඩක් නැහැ. මම එයාගෙන් තියෙන ඔක්කොම බලාපොරොත්තු අතහැරලා තියෙන්නේ. ඊට වැඩි හොඳයි මං සමහර අය කියනවා ගහක් හැදුවා නම් හොඳයි කියලා. සමහර අය කියනවා හොරතල් සතෙක් හැදුවා නම් හොඳයි කියලා. සමහර අය කියනවා එහෙම වුණාට පස්සේ මෙහෙම කියනවා මම තුන් මාසෙ දානෙත් දීලා ඉවර කරනවා. ඒ තරම්ම කලකිරෙනවා. අර බලන්න යමක් ගැන කලකිරුණාම පින්නත් ඒ දේ අල්ලා ගන්නව නෙවෙයි වෙන්නේ. ඒ දේ අතහැරෙනවා. අතහැරෙනවා. කලකිරිච්ච හිතුවක්කාර දේ ගැන බලාපොරොත්තු ඇති වෙන එක නැති වෙනවා. ක්‍රමානුකූලව කලින් තිබ්බ බලාපොරොත්තු පොඩි කාලේ තිබුණ බලාපොරොත්තු අඩු වෙලා මෙයා ගැන මට කිසිම බලාපොරොත්තුවක් තියන්න බෑ කියලා කලකිරිච්ච දේ ගැන බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. යමක් හිතුවක් කාරණා තමන්ගේ වශයෙන් ගන්න පුළුවන් කමක් නැත්නම් අනේ මෙහෙම වෙන්න ඕනේ මෙහෙම නොවෙන්න ඕනේ කියලා හිතා වැඩක් නැහැ කියලා තමන්ට දැනෙනවා නම් ඒ ගැන බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. එහෙනම් මේ ලෝකය ගැන පිරික්සලා බලන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ මේ තුන් ලෝකයේම තියෙන ගැටලුව විසඳන්න වචන තුනක් දේශනා කරා. ඒ තමයි මේ ලෝකයේ තියෙන ස්වභාවය අනිත්‍යයි දුකයි අනාත්මමයි කියලා අනාත්මයි කියලා මේ එක කාරණාවක් තමයි අනාත්මයි කියලා කියන එක අනාත්මයි කියලා කියන්නේ මගේ වසඟයට ගන්න බෑ කියන එක මගේ වසඟයට ගන්න බෑ කියන්නේ මේ ලෝකයේ තියෙන කිසිම දෙයක් තමන්ගේ ශරීරයවක්වත් තමන්ගේ හිතවක්වත් අනුන්ගේ ශරීරවක්වත් අනුන්ගේ හිතවක්වත් තමන්ගේ වසඟයට ගන්න බෑ කියන එක තමන්ගේ වසඟයට ගන්න බෑ කියන එක කාල පරාසය කොතරම්ද? එක ශනේයකටවත් බෑ කියන එක. මේ ශනේයේ හටගන්න දේ ඊළඟ ශනේයේ මට බලාපොරොත්තු වෙන්න බෑ කියන එක. එහෙනම් අපි කියනවා බලාපොරොත්තු වෙන්න බෑ කියලා. නමුත් කිව්වට අහස උසට බලාපොරොත්තු පොදි ගහනවද නැද්ද? එහෙනම් මෙන්න මේ අවබෝධාත්මක චින්තනය නැති හින්දා අපේ හිතවල බලාපොරොත්තු ඇති වෙනවා. මොකක්ද? අනාත්මයි කියන අදහස නැති හින්දා ආත්ම කොට බලාපොරොත්තු වෙනවා මගේ ආත්මය මගේ දරුවගේ ආත්මය මේවා එක දිගට පවතින දේවල් මේවා මගේ කියලා අදහසක් ඇති වෙනවා ඒකින්ද අපි පොඩ්ඩක් නුවණින් විමසුවොත් අපි ළඟ තියෙන දේවල් මගේ කරගන්න පුළුවන්ද කියලා ඒවා හිතුවක්කාරද නැද්ද කියලා මගේ කියලා හිතාගෙන ඉන්න ඒවා අර හිතුවක්කාර දරුවා වගේද කියලා විමසලා බැලුවොත් ඉන්නත් නේ Tamanට තේරෙන්න පටන් ගන්නවා බලාපොරොත්තු කැඩෙන්න පටන් ගන්නවා බලාපොරොත්තු නැති වෙන්න පටන් ගන්නවා බලාපොරොත්තු තියන්න බැරි දේ ගැන අවබෝධ වෙනකොට ඒ බලාපොරොත්තු වෙනුවට ඇති වෙන්නේ කලකිරීම. කලකිරීම ඇති වෙච්ච දේවල්හි ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැති දේ ග්‍රහණය වෙන්නේ නැහැ. ග්‍රහණය කරන්නේ නැහැ නෙවෙයි. අපි කියනවා අපි මේ ජීවිතය ගත කරනකොට වෙලාවකට කියනවා ඉන්නකො මම ඇලෙන්නේ නැතුව ඉන්නවා ඊට පස්සේ කියලා. මම කිසි දෙයක් ග්‍රහණය කරගන්නේ නැහැ. මම ඊට පස්සේ කාටවත් බැඳෙන්නේ නැතුව ඉන්නවා කියනවා. හැබැයි ඇලෙන ස්වභාවය බැඳෙන ස්වභාවය තියාගෙන කොච්චර ඇලෙන්නේ නැහැ කිව්වත් හරිද? පොලාපනින රබර් බෝලය බිම ගහනකොට කියනවා අපි කියනවා මේක බිම පොලාපනින්නේ නැතුව තියෙනවා කියලා බිම ගැහුවොත් ඒක කවදාකවත් වෙන්නේ නැහැ. ඒ වගේ මේ ඇලෙන ගැටෙන ස්වභාවය තියෙනකන් ඒක සිද්ධ වෙනවා. එහෙනම් ඒ ස්වභාවය නැති කරන්න මොකද්ද කරන්න ඕනේ? තමන් හොඳට ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඒක ධාරණය කරගන්න ඕනේ. පිළිවෙලකට මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ ඒක මනසින් දකින්න ඕනේ. ඒ සඳහා අපි මූලික වශයෙන් බලන්න බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන ආකාරයට අපි අපේ ශරීරය ගැන මොහොතක් විමසමු. මේ ශරීරය මගේද? ඇයි අපි මගේ කියන්නේ මේක මට හිතක් තියාගන්න පුළුවන් කියන අදහසින්ද? මගේ කියලා කියන්නේ මේක මගේ කියලා දැනෙන හින්දා. මොහොතකට විමසලා බලන්න පින්නත් මේ ශරීරය මට හිතුවක්කාරද නැත්නම් කීකරුද? අර දරුවාගේ උදාහරණය අරන් බලන්න. මේ ශරීරය මට හිතුවක්කාරද කීකරුද? අපි කියනවා හිතුවක්කාරයි කියලා. ඇයි මේ ශරීරය හිතුවක් කාරයක් වෙන්නේ? මෙයා මට ඕන හැටියට හැදිලාද? මගේ මූණ මැද්දෑවේ තියෙන නහය මම හදාගත්තද? කොටයක් උඩ හත්තක් පිපිලා වගේ දිරච්ච කොටයක් උඩ හත්තක් පිපිලා වගේ මූණ මැදෙන් නහයක් ඇවිල්ලා. ඒ නහය මට ඕන හැටියට ඇවිල්ලාද? මේ මූණ මට ඕන හැටියට ඇවිල්ලාද? මේ ශරීරයේ උස මට ඕන හැටියටද? මහත මට ඕන හැටියටද? නෑ එකක්වත් මම කරගත්තේ මම කරගත්තේ නෑ. මේ එකක්වත් මම කරගත්තේ නැහැ. ආපු එක තියාගෙන ජීවත් වෙන්න වෙලා තියෙනවද නැද්ද? නේද? Tamanට ආපු ශරීරය කොහෙන් පහළ වුණාද මන් දන්නේ නැහැ. ආපු ශරීරය තියාගෙන එහාට යනවා මෙහාට යනවා. උදේ වෙනකොට හෙට උදේ වෙනකොට මේක මෙහෙම වෙන්න ඕනේ කියලා වෙනස් කරගන්න පුළුවන්ද? කදාක්වත් බෑ. කුලී නිවසේ ඉන්න කෙනෙකුට ඒ ගේ කඩලා හදන්න බෑ. ඒ ගේ පාට ගන්න බෑ. පාවිච්චි කරන්න පුළුවන්. නමුත් Taman කැමති විදියට හදන්නත් බෑ, කඩන්නත් බෑ, ඒකේ පාට ගන්නත් බෑ, යන්න කිව්වොත් යන්න වෙනවා. ඒකින්දම කුලී නිවසේ ඉන්න කෙනෙක් කවදාක්වත් ඒ ගෙදරට මගේ ගෙදර කියලා කියන්නෙම නැහැ. නමුත් මේ ශරීරය ඒ වගේමයි. මේ ශරීරය Taman හැදුවෙත් නැහැ, Tamanට ඕන හැටියට හදාගන්නත් බෑ, යන්න කියන වෙලාවට යන්නත් වෙනවා. භාගයකින් යන්න කිව්වොත් භාගයකින් යන්න වෙනවා නේද? ඉතින් එහෙම ස්වභාවයක තියෙන මේ ශරීරයකට අර කුලී නිවසට මගේ නිවස කියලා කියන්නේ නැති අපි මේ ශරීරයට මගේ ශරීරය කියලා කියනවා. ඒවම සමහර වෙලාවට සමහර ඇත්ත සඳහන් කරන එක දැනෙනවනේ අපිට. අනුන්ගේ ශරීරය දැනෙන්නේ නැහැ මගේ ශරීරය දැනෙනවා කියලා. ගමන් මල්ලක් උස්සන් යන කෙනෙකුට ගමන් මල්ල ඇතුලේ තියෙන බඩු ටික මගේ ශරීරය කියලා දැනෙන්නේ නැහැ. ඇයි ඒක ඇතුලේ තියෙන ඒවා දැනෙන්නේ නැහැ. ඒක ඇතුලේ කරපොත් එක්ක හරි මොකෙක් හරි රිංගලා තිබ්බොත් ඉතින් ඒකත් අරන් යනවා. අපි දන්නේ නැහැ එහෙම එකක් තියෙනවා කියලා. හොඳයි මේ ඇත්තන්ගෙන් මම අහනවා. අද උදෑසන ආහාරයට මේ වෙනකොට ආහාර අරගෙන නම් දැන් ඒවා කොහෙද තියෙන්නේ කියලා හුවොත් දන්නවද? දැන් කොයි හරියද දිරවන්නේ කියලා හුවොත් දන්නවද? නැහැ. වකුගඩුව දැනෙනවද කියලා හුවොත් දැනෙනවද? අක්මාව දැනෙනවද කියලා හුවොත් දැනෙනවද? එහෙනම් හැමෙන් වටකුරු වෙච්ච මස් කියලා එහාට මෙහාට යන්න හදපු බඩු ටිකක් මේක ඇතුලේ තියෙනවා ඒවා කොහේ තියෙනවද කියලා මමවත් දන්නේ මමවත් දන්නේ නැහැ එහෙනම් ලොකු බඩු මල්ලක් උස්සගෙන යනවා එහාට මෙහාට. ඒක ඇතුලේ මොනව වෙනවද කියලා දන්නේ නැහැ. හුස්ම ගත්තේ මමද? මම උදේ ඉඳන් දැන් හුස්ම ගත්තා කියලා මම දන්නවද? කවුද ඒක කරේ? මේ ඔක්කොම වැඩ තියෙන අතරේ හුස්ම ගන්න එකත් හිතලා කරන් දුන්නා නම් ඕක අමතක වෙනවා අනිවාර්යෙන්. නේද? ඉතින් බලන්න එහෙනම් මේ හුස්ම ගැනීම ශෝෂණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ආහාර ජීවන පද්ධතියේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. බලන්න අද ටිකක් දිරවන්න අමාරු ඒවා තමයි කෑවේ. එහෙනම් වැඩියෙන් අම්ල ටිකක් දාන්න ඕනේ කියලා අපි අම්ල දැම්මද? අපි දිරවෙව්වද? කාපු ටිකට මොනවා වෙනවද කියලා අපිවත් දන්නේ නැහැ මගේ ශරීරය කිව්වට. මම දාඩිය දාගත්තද? මොකක්වත් නැහැ. මේ ශරීරයේ ස්වභාවයවත් මේ ශරීරයේ ක්‍රියාවක් සීනි වැඩි වෙනවා කියලා අපි කියනවා. මගේ සීනි වැඩි වෙලා මම කරලා නැහැ. වෙන කවුරුත් කරලත් නැහැ. ප්‍රෙෂර් වැඩි වෙලා හරි වැඩි වෙන මට ප්‍රෙෂර් ඇවිල්ලා නම් මම කරගත්තේ නැහැ. එහෙම වෙන දෙයක් හේතුවෙන් සිද්ධ වෙන මේ ශරීරයට මොකද අපේ මගේ කිව්වේ? මගේ කියලා කියන්න පුළුවන්කමක් තියේද? කෙටියෙන්වත් නැහැ. කොච්චර කොණ්ඩේ දිගට වවන්න ඕන කිව්වත් වැවෙන්නෙම නැහැ සමහර අයගේ. නේද? කිසුදු පාට, කළු පාට මේ හැම එකක්ම. ඔන්න ඔය ටික කෙටියෙන් කියනවා නම් ඇහැ, කන, නාසය, දිව ශරීරය මනස කියලා කියන මේ ඉන්ද්‍රයන් අභ්‍යන්තර ඉන්ද්‍රයන් එකක්වත් මට ඕන හැටියට තියාගන්න බෑ. ඇහැ ගත්තොත් ස්වභාවය වශයෙන් මට ඕන හැටියට තියෙන්නේ. ඒක කබ එනවා, කඳුළු එනවා එහෙම. ක්‍රියාකාරීත්ව වශයෙන් ගත්තත් එයා කැමති දේත් බලනවා, අකමැති දේත් බලනවා. කැමති දේත් බලනවා, අකමැති දේත් බලනවා. ඉතින් බලන දේ බාර ගන්නයි මට වෙලා තියෙන්නේ. කන කියලා ගත්තොත් ඒක ස්වභාවය වශයෙන් මට ඕන හැටියට තියාගන්න බෑ. ක්‍රියාකාරීත්ව වශයෙන් එහෙමයි. එයා ඕන එකක් අහනවා එපා එකක් අහනවා. හරියට අර පෙනේරයකින් පෙරලා ඕන දේ විතරක් ගන්නවා වගේ මගේ නම් මේ කන මට කියන්න පුළුවන්කමක් තියෙන්න ඕන මේ. ඔහේ ඕන ඒවා විතරක් අහලා ඉන්නවා. ඕන නැතිව අහන්න එපා. මට දුක් ඇති වෙනවා අහන්න එපා. ඇහැට කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මම ඕන දේවල් විතරක් බලලා අනිත් දේවල් පේන්න තියෙන සකස් කරගෙන ඉන්නවා. එහෙනම් මේ එකක්වත් හැම ඉන්ද්‍රියක් ගැනම නුවණින් විමසලා බලුවොත් චක්කුං අනත්තා රූපං අනත්තා ගහනං අනත්තා ජීවයනත්තා කායං අනත්තා ආදි වශයෙන් අභ්‍යන්තර ඉන්ද්‍රියන් පහ චක්කු සෝත ගාන ජීවයා කායමන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා කියන අභ්‍යන්තර බාහිර වශයෙන් අනාත්ම ස්වභාවයේ තියෙනවා කියලා කියන භාවනා කමඨහන ගැන සම්පූර්ණ විස්තරයක් නෙවෙයි පුංචි මතක් කිරීමක් මේ සිද්ධ කරේ කළ යුතු විදිහ ගැන කීපයක් විතරක් මෙහෙම කතා කරපුවාම අනිත් පැත්තන්ට නුවණින් මේක විසඳ ගන්න පුළුවන්. අනිත් ඉන්ද්‍රියන් ගැන මෙනෙහි කරන්නේත් මේ විදිහමයි කියලා තේරුම් ගන්න පුළුවන්. මුළු ශරීරයම ගත්තාම මේක මගේ නෙවෙයි කියන එක දැනෙන්න ඕන අපිට. මේකේ රුධිර සංසරණ පද්ධතියේ ඉඳලා හිතලා බලන්න එකක්වත් මම කරන්නේ නැහැ. ඒ ඔක්කොම සිද්ධ වෙනවා. ඉබේද ඉබේද කියන ප්‍රශ්නේ නෝ. දැන් මම කරන්නේත් නෑ කවුරුවත් කරවන්නේත් නැති වුණාට පින්නත් තම තමන්ගේ ශරීරයට ආවේනික හැඩයක් තියෙනවද නැද්ද අවුරුදු 15කින් විතර කවුරුහරි දැක්කත් කියනවා මේ දැන් මහත් වෙලා ටිකක් මේ නේද අර නමින්ම හඳුනනවා එලගෙන මහත් වෙලා කෙට්ටු වෙලා සුදු වෙලා නේද නමුත් අඳුර ගන්නවා එහෙනම් මේ ශරීරයේ මේ හැඩයක් අරන් යන්නේ කොහොමද ඒකට හේතු වෙන එකක් තමයි කර්ම කර්මානුරූපව තමයි මේ ශරීරයේ මේ හැඩය අරගෙන යන්නේ හේතු වෙන්නේ. අනිත් එක තමයි චිත්තය. අනිත් එක තමයි ඍතු, අනිත් එක තමයි ආහාර. කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන காரணා හතරක් එකතු වෙවි හේතු වෙවි, මිශ්‍ර වෙවි හේතු වෙනවා. මිශ්‍ර වෙවි හේතු වෙවි ඒ තනත්තාට ආවේනික රටාවක් හදනන්න හේතු ටික. ඒ හැදෙන ඒ රටාවට අපිට වැරදිලා මෙන්න මගේ හැදේ කියලා ඒ රූපය ආත්ම කොට ගන්නවා. එයා හිතන්නේ මේ මගේ රූපේ, මේ මගේ රූපේ, මේක මට ඕන හැටියට තියෙන්න පුළුවන් කියලා. හැබැයි ඒක මොහොතක්වත් තියාගන්න පුළුවන්කම නැහැ. අන්න ඒ ටික තේරුම් ගත්තොත් බලන්න පින්නත් කෙටියෙන් කියනවනම් ශාරීරිකව දැනෙන වේදනාව අපිට ඕන හැටියට නවත්තන්න බෑනේ දුක් වේදනාවක් දැනෙන්නේ. මගේ නම් මගේ නම් මේ දැනෙන දුක් වේදනාවක් කොයි මොහොතක හරි තියනවද? හා හා එපා කියලා අයින් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් දුකයි කියන හින්දාම ඒක අනාත්මයි කියන කොප් වෙලා ඉවරයි. යමක් අනිත්‍ය නම් ඒ දුකයි. යමක් දුක් නම් ඒ දුක නැවත නැවත හට ගන්නවා නම් කවදාක්වත් ඒකේ අයිතිකාරයෙක් ඉන්නවා නම් එයා ඒක තියෙන්න දෙනවද? ඒක මගේ කියලා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ දුක තියාගෙන ඉඳීද? නෑ. එහෙනම් යමක් දුක් නම් ඒක පැහැදිලිවම ආත්ම කොට ගන්න බෑ අනාත්මයි. ඉතින් නිකාන් අපි මේ වචන කියන්නේ නැතුව තේරුමක් ඇතිවම ඇයි මෙහෙම වෙන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. එහෙනම් මෙවැනි වූ ශරීරයක් පිළිබඳව මේ පින්වත් ඇත්තන්ගෙන් මම විමසනවා බලාපොරොත්තු තැබිය හැකිද? මේ පිළිබඳ හොඳට විමසුවොත් තව මොහොතක්වත් මේ හුස්ම වැටෙයිද කියලා කියන්න බෑ. තව මොහොතක්වත් මට මේක සනීපෙන් තියාගන්න පුළුවන් වේද? හෙට උදෑසන ඉර පායයිද? ඉර නැති වෙන්නේ නැහැ, ඇහැ නැති වෙනවා. ඇහැ නැතුනම ඉරපායන්නේ නැහැ අපේ ලෝකෙට. ඒක කවදා හරි වෙනවා. මේ ඇහැ අරගෙන ඉද්දි පේන්නේ නැතුව යනවා පින්නත් කොයිව කවදා හරි. කන තියෙද්දිම ඇහෙන්නේ නැතුව යනවා. බැරි දවස එනවා. කතා කරගන්න බැරි දවස එනවා. හුස්ම ගන්න බැරි දවස එනවා. ඉතින් ඒක තව මොහොතකින්ද කියන්න බෑ. හොඳට මේ ගැන මරණානුස්මතිය මේවැනි අනාත්ම සංඥාවක් ඇති කරගන්න නැත්තන්ට හොඳට දැනෙනවා හොඳින් හොඳින් මෙනෙහි කර නැත්තන්ට මෙනෙහි කරන මෙනෙහි කරන ඇත්තන්ට හොඳින් හොඳින් වැඩි වාර ගණන් නිබඳව নিরතුරුව පිළිවෙලට කමඨහනක් මෙනෙහි කරන ඇත්තන්ට පසක් වෙනවා හැඟීමක් ජනිත වෙනවා පින්වත්නි මේක හේතුඵල ධර්මයක් වනුව හටගන්න දෙයක් මිසක්ක මට අදාළ ශරීරයක් නෙවෙයි ඒක හොඳට පැහැදිලි උදෑසන මූණක අඟලක විතර ගෙඩියක් දාලා තිබ්බොත් ඉතින් බාර ගන්න දෙපා හා හා මට එපා මේ මගේ ශරීරය ඔහේ මොකටද මේ වෙලාවේ මගේ මූණේ ගෙඩියක් දැම්මේ කියලා අහිං කරගන්න පුළුවන්කම නැතිනම් බාර ගන්න ඕනේ හැමදාම උදේට දෙන දේ බාර ගන්න ඕනේ. ඒක මම කරේ නෑ. ඒ වගේමයි නේද හිත. කොහොම කියනකොට කෙනෙකුට නේ හිත නම් ඒ වුණාට මගේ නේ කියලා. Taman කැමති වෙලාවටද ආදරය කරන අය ගැන ආදරය උපදින්නේ. සමහර වෙලාවට සමහර ඇත්තු ගැන හරියට ආදරය උපදින. ඒ වෙලාවට හරිය ආදරෙන් කතා කරනවා. සමහර වෙලාවට ඒ ඇත්තු ගැනම මහා තරහක් ඇති වෙලා නැති එකමයි හොඳ කියලා හිතෙනවා. ආයතාව ටිකකින් අපරාධි මං එහෙම හිතුවේ අනේ කියලා හිතෙනවා අසල. මේ පොත පෙරලා පෙරලා මැරෙනකම්ම ජීවත් වෙනවා. නේද? ඔන්න කවුරු හරි ඇවිල්ලා අපේ ගේ ඉස්සරහට ඇවිල්ලා අපිට බැනගෙන බැනගෙන යනවා. බැනගෙන යනකොට අපි කියනවාද යාර කියලා ආ ඔයා මට බයිනව නේද? මේ වගේ වෙලාවට තරහ ඕනේ. පොඩ්ඩක් ඉන්න මම තරහ ටිකක් අරන් එන්නම් කියලා. නෑ ඒක එනවා. ඒ ආපුවාම කවුරු හරි කියනවාද කවුරු හරි ගෙදරට ආපහා චුට්ටක් වාඩි වෙලා ඉන්න මට තරහ ඇවිල්ලා ඉන්න මම විනාඩි 5කින් මේක අයින් කරලා එන්නම්. නෑ එහෙම කියන්නේ නෑ. කියන්න බෑ. ඒකක්වත් මම කරගන්නව නෙවෙයි. කවුරුත් කරනවත් නෙවෙයි. එවැනි ස්වභාවයක් මේ හිතේ තියෙන්නේ. හිතේ ඇති වෙන ධර්මයන් එකක්වත් හේතු ඇතුව හටගන්නවා මිසක් මම කරන දේවල් නෙවෙයි. හැබැයි එහෙම හැඟීම් අර කලින් සඳහන් කරා වගේ බලාපොරොත්තු ඇතිවීම කියන දේවල් ඇති වෙන්නේත් ඒ වගේමයි. එතකොට මට කිසිම විදිහකින් මේ හිත මට ඕන හැටියට පවත්වන්න බෑ. ඒක හේතුඵල ධමයක් කරන සකස් වෙන එකක්. ගින්දරක් මට ඕන හැටියට පවත්වන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඒ ගින්දරට හේතු වෙන දේවල් අයින් කරොත් අඩු කරන්න පුළුවන්කම වැඩි කරන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම නැතුව ගිහිලා ලොකු ගින්නක් හට ගන්නකොට මේ දැන් ලොකු වැඩි, සැර වැඩි යනවා යටට කියලා ගින්දර අඩු කරන්න බෑ. අන්න එහෙම පුළුවන් නම් ඒකට කියන වශයෙන් ගන්නවා කියලා. එහෙම පුළුවන්කමක් තිබුණා නම් පින්නත් මේ උතුම් බුදු පියාණන් වහන්සේ අපි කාවක්වත් ඉතුරු කරන්නේ නැහැ. මේ විදිහට දුක්ඛන්දරාව හොඳින්ම දැක්කේ භාග්‍යවතුන් වහන්සේ. බුදු පියාණන් වහන්සේට පුළුවන්කමක් තිබුණා නම් අනුන්ගේ හිත් වශයෙන් ගන්න අපේ හිත් නිවන් දක්වනවාමයි. කවදාකවත් මෙහෙම දුක් විඳින්න ඉතුරු කරන්නේ නැහැ. ඉතින් එහෙම කරන්න කාටවත් බෑ. ඒ හේතු අයින් කිරීමෙන් ඇරෙන්න තමන්ම කරගත යුතු දේ ඇරෙන්න මේක කරන්න බෑ. දැන් අපි සඳහන් කර මතක් කරපු විදිහට එහෙනම් මේ හිතේ ආදරය හට ගැනීම තරහ හට ගැනීම මම කරේ නෑ. හොඳට තේරුම් ගන්න ඕනේ ඒක. හේතු අනුව සිද්ධ වෙන හිතක් සහ හේතු අනුව සිද්ධ වෙන කයක් මිසක්කා මෙතන මම මගේ කියලා ගන්න පුළුවන්කම ඇති දෙයක් නැත්තටම නැහැ. වෙනත් මෙන්න මෙතනින් එහාටයි අපිට දුක් නැති වෙන අවස්ථාව එන්නේ. Taman ගැන හොඳට මෙනෙහි කරපු කෙනා අනුන් ගැනත් මෙනෙහි කරන්න පටන් ගන්න ඕනේ. තමන්ගේ ශරීරයවත්වත් තමන්ට ඕන හැටියට තියාගන්න බැරි අපි අපේ දරුවන්ගේ ශරීරය අපිට ඕන හැටියට තියාගන්න උත්සාහ කරනවද නැද්ද? අන් අයගේ ශරීර මට ඕන හැටියට තියාගන්න උත්සාහ කරනවද නැද්ද? ආදරය කරන අයගේ ශරීර තමන්ට ඕන හැටියට තියාගන්න උත්සාහ කරනවද නැද්ද? හරියයිද? දරුවාගේ ශරීරය දරුවට ඕන හැටියටවත් තියාගන්න බෑ. එහෙනම් මට පුළුවන් වේද එයාගේ ශරීරය මට ඕන හැටියට තියන්න? කවදාවත් බෑ. හා එහෙනම් ඒ දේ තේරුම් ගන්න මෙනෙහි කිරීමක් කරන්න ඕනේ. ඊළඟට ප්‍රබලම කාරණාව තමයි අන් අයගෙන් ආදරය වැනි දේවල් බලාපොරොත්තු වෙනවද නැද්ද? කරුණාව, මෛත්‍රිය වගේ දේවල් බලාපොරොත්තු වෙනවද නැද්ද? ජීවිතේ වැඩියෙන්ම තියෙන ඒවා. මගේ දරුවාට පුළුවන්ද ඒ දරුවාගේ හිතේ ඇතිවන හැඟීම එයාට කැමති විදිහට හදාගන්න? බෑ. එයාගේ හිතේ ආදරය උපදින්නේ එයාවත් දන්නේ නැති වෙලාවක හේතු අනුව. හැබැයි මම මොකද්ද කරන්න හදන්නේ? සදා නොවෙනස් ආදරයක් මේ පැත්තෙන් මට තියෙනවාය කියලා මට බලාපොරොත්තුවක් තියෙනවා. මගේ වැඩේ මොකද්ද? මේක නම් වෙනස් වෙන්න දෙන්නේ නැහැ. මේ අයට නම් වෙනස් වෙන්න දෙන්නේ නැහැ. මේවා කොහොමවත් වෙනස් කරන්නේ නැහැ කියලා හැම වෙලෙම ඒවත් එක්ක ඇලෙමින් බලාපොරොත්තු තබා ගනිමින් ජීවත් වෙනවා. පින්නදී බලාපොරොත්තු තබාගත් දේ හැම වෙලෙම වෙනස් වෙන දෙයක් ඒක බලාපොරොත්තු තියාගන්න බෑ කියලා ඒක හිතුවක්කාරයි. ඇයි? ඒ දරුවටවත් පුළුවන් කමක් නැහැ. ඒ දරුවගේ හිත එයාට කැමති විදිහේ අරමුණු ගන්නවන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒක අපි හොඳට මෙනෙහි කිරීමකින් තේරුම් ගත්තොත් මට අනුන්ගේ හිතවල සිතුවිලි පාලනය කරන්න මට තියා එයාටවත් බෑ. ඒක හරියට හරියටම තේරුම් ගත්ත කෙනෙකුට අනුන්ගේ හිතට නැගෙන ආදරයක් ගැන බලාපොරොත්තුවක් ඇති වෙයිද? ඒක වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියාගන්න උත්සාහ කරයිද? කවදාකවත් ඒක කරන්නේ නෙවෙයි කෙරෙන්නේ නැහැ. බලන්න අනාත්මයි කියන හැඟීම තේරුම් ගත්ත කෙනෙකුට අතීතයේ තිබ්බ තමන්ගේ ශරීරය, තමන්ගේ හිත, අනුන්ගේ ශරීරය, අනුන්ගේ හිත පිළිබඳ බලාපොරොත්තු නැති වෙනවද නැද්ද? ඇයි? අර හිතුවක්කාර දරුවා ගැන දෙමව්පියන්ට බලාපොරොත්තු නැති වෙනවා වගේ. මේ ශරීරයේ හිතුවක්කාරකම කොච්චර පිරිසිදු කරාද? ආයෙ හැදි කරගන්න ඔයා. නේද හැම වෙලේම අපි පිරිසුදු කරන එයා හැම වෙලේම ජරා කරගන්නවා ඒක ඒ වගේ මේ හිතත් එහෙමයි එහෙනම් අනුන්ගේ හිතට ඇති වෙන හැඟීම් පිළිබඳ කිසියම්ම බලාපොරොත්තුවක් කෙනෙකුට ඇති වෙන්නේ ඇති වෙන්නේ නැහැ හරියට මේක අවබෝධ කරගත්තා නම් ඇයි තමන්ව අවබෝධ කරගත්තා මේ බලන්න ඔන්න නෝනා මහත්තයෙක්ගේ මූණක gediyak ඇවිල්ලා උදේ පාන්දර බලනකොට නිවසක ඉන්නේ. ඒ මහත්මයා ගිහිල්ලා කවදාකවත් ඒ නෝනා ළඟට ගිහිල්ලා කියනවද කොහේ මොකටද මේ ගෙඩියක් දාගත්තේ කියලා බනිනවද? තරහෙන් කටයුතු කරනවද? නෑ ඇයි ඒ මහත්මයා හොඳටම දන්නවා මේ gediya එයා දාගත් එක නෙවෙයි. ඉතින් මේ මහත්යට ඇති වෙන්නේ කරුණාවක්, අනුකම්පාවක්. ඇයි? අනේ මෙයාට gediyak ඇවිල්ලා හරියට රිදෙනවා ඇති. ඒක අඩු කරන්න කරන්න පුළුවන් දේ කරමු කියලා එකතු වෙලා කටයුතු කරනවා. නෝන මහත්යට හොඳටම තරහා ගිහලා මහත්යට බයිනවා. ඒ ස්වාමියාට බයිනවා බිරිඳ හොඳටම. ඒ වෙලාවේ ස්වාමියාට මොකක්ද ඇති වෙන්නේ? අදහස. මේ මනුස්සයා මට බයිනවා කියලා තරහක් ඇති කරගන්නවා. හරියටම මේ අර හිතක තියෙන ස්වභාවය තේරුම් ගත්තා නම් අනාත්මයි කියලා අර මහත්මයා තුල ඇති වෙන්න උන අදහස මොකද්ද? අර gediyak ආපු වෙලාවක කියන අදහසමයි. ඇයි? ශාරීරිකව ඇති වෙන gediy වගේම තමයි අර මානසිකව ඇති වෙලා තියෙන අර තරහ කියන එක. ඒක හේතු ඇතුව සකස් වෙච්ච දෙයක්. ඒක හේතු ඇතුව සකස් වෙච්ච දෙයක්. ඒක එයා කරගත්ත දෙයක් නෙවෙයි. අනුන්ගේ තරහ දැකලා කිපෙයිද කවුරු හරි? ඒ තරහ එයා කරගත්තේ නෑ කියලා දැනෙනවා. ඒක දැනෙච්ච කෙනා නිදහසේද නැද්ද? කවුද නිදහස් වෙන්නේ? එවැනි චින්තන රටාවකට පුරුදු වෙච්ච එක්කෙනා නිකම්ම නිදහස් කෙනෙක් බවට පත් වෙලා. දැන් තේරෙනවද? බලාපොරොත්තු නැති වෙනවා කියලා මේ අනාත්ම හැඟීම Taman තුළ දැනිට උනා නම් බලාපොරොත්තු නැති වෙනවා කියලා තේරෙනවද? බලාපොරොත්තු ඇති කෙරෙන්නේ නැති තත්යකට තමන්ගේ හිතපත් වෙනවා. බලාපොරොත්තු ඇති කෙරෙන්නේ නැති තත්යකටපත් වෙන්නේ ඇයි? කැමති දේ ගැන බලාපොරොත්තු කැමැත්ත ඇති වෙනවා. නමුත් කැමති දේ ගැන තව මොහොතක් තියාගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තු නැහැ. බලාපොරොත්තු ඇති වුණේ නැත්තම් දුක් නැහැ. පැහැදිලිද? එහෙනම් විසඳුමක් කියන එකක් තියනවද නැද්ද? පින්වත් අපිට අවශ්‍ය කරේ පොඩි පණිවිඩයක් දෙන්න විතරයි. මේ කියපු කාරණා තුලින් මේ ධර්ම ශ්‍රවණය කරන පින්වත් ඇත්තන්ට අදහසක් ආවනම් උතුම් බුදු පියාණන් වහන්සේගේ ධර්මය තුළ දුක නැති කර ගැනීම සඳහා විසඳුම තියනවා කියන අදහස ආවනම් මේ ඇත්ත නිකන් ඉන්නේ නැහැ. මේ කියපු කාරණා ටිකෙන් විතරක් ඔක් කරන්න බෑ. මේ පොඩ්ඩ සඳහන් කළේ විසඳුමක් තියනවා කියන අදහස ගන්න විතරයි. ඉතින් කල්යාණ මිත්‍රයෝ හොයාගන්න ඕනේ. හොයාගෙන මේ අනාත්ම කමටහන හොඳට අහගන්න ඕනේ. අහගෙන පැහැදිලිව Tamanට ඒක වර්ධනය කරගන්න ඕනේ. මේක සම්පූර්ණයෙන් කමඨහන විස්තර කිරීමක් නෙවෙයි. ආය මතක් කරනවා මේ සඳහන් කරේ විසඳුමක් තියනවා කියලා පුංචි දැනීමක් ඇති කරවන්න අවශ්‍ය කරන පොඩි මතක් කිරීමක් විතරයි. මෙවැනි කෙටි කාලෙකින් එවැනි දෙයක් කරන්න බෑ. ඒකින්ද මේ පින්වත් අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා උතුම් ධර්ම ශ්‍රවණය මානසන්තේ හේතු කොටගෙන මේ අත්තන්ට මේ ජීවිතයේදීම උතුම් සැනසීමෙන් සැනසෙන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා හැම දිනාටම උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාශත්තා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පිඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති අද ධර්මානුශාසනාව පැවැත්වූ අපේ දේශකයන්න් වහන්සේ මහව ගල්ලෑ විහෙර පුරාණ ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේයි